සදහවත් ලංකාවාසී අසන්නදී සුනාමි ව්‍යසනයේ සිදුවී අදට හරියටම වසර හතරක් සම්පූර්ණ වෙනවා. සබහාදාමේ කුරිල් බබ කියාපාන් සබහාදාමේ සැඩ බබ කියාපෑ ඉදායේ සුනාමියෙන් අපේ රටේ ජනතාව දහස් ගණනකගේ ජීවිත විනාශයට පත් වුණා. ඒ අවස්ථාව සිහියට නැගෙන මොහොතක් පාසා අප තුළ කිසියම් ආකාරයක කම්පනයක් මහා සංවේගයක් ඇති වෙනවා. ඒ සුනාමිය විසින් ඉදා කරන ලද විනාශයේ සෑමදාම අපි හදවත් කළ තැන්පත් වී තිබෙනවා. එදා ඒ ව්‍යසනයේ තුලින් නැසී ගිය අපේ සදහවත් ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කිරීම ලංකාවාසී අපේ යුතුයකමක් වගකීමක් වෙනවා. එනිසාම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමන් හඩ්සන් සමරසිංහ මැතිතුමන්ගේ අදහසක් අනුව සුනාමි ව්‍යසනයේ සිදුවී වසර 7ක් සම්පූර්ණ වෙන මේ අවස්ථාවේ සුවිශේෂී ධර්ම දේශනාවක් පවත්වා ඒ මියගිය සිල් දිනාට පින් පැමිණීමට බලාපොරොත්තු වුණා. ඒ අනුවයි අද මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ අද ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මැතිතුමාගේ ආරාධනයෙන් එවැගේම පසන් දෙවුනි සමුරුපදරමේ ආරාධනයෙන් ධර්ම දේශනාව සඳහා වැඩම කර සිටිනවා අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක අග්ගමහා කම්මට්ටානාචාර්ය ත්‍රිපිටකදර අතිපූජනීය නාගිනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ අතිපූජනීය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ තෙපානමද নমස්කාර පූර්වක මේ අවස්ථාවේ පිළිගන්නවා මේ සිල් දනාවේ අපේ සභාපතිතුමා අදහස් කළ ආකාරයට අපේ නායක ස්වාමීන් වහන්සේ අද මේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ හයවන මැදිරියට වැඩම කරවා මේ ධර්ම දේශනාව පවත්වනවා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විජේදාස ඒ වගේ මාත්මාරත්ට සභාපතිතුමා නියෝජනය කරමින් අපේ දේශකයන්න් වහන්සේට බෑපත් පිළිගන්වන්නට ඉවත්වීම සමන් දෙවුනි සමන් පතනමේ සභාපතිතුමා HKI පන්නවිතාන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 මේ දේශනේ සඳහන් වන්නේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ අபிසමේ සංයුත්තේහි පච්චය සූත්‍රයේ හැටියටයි මේ දේශනාව ඉදිරිපත් කරන්න යෙදුනේ අදට નિયમિત විශේෂ ධර්ම දේශනේ සඳහා හේතුඵල සම්බන්ධතාවක් හැඳින්වීම පිණිසයි. මේ දේශනාවේ සාරාංශය මෙහෙමයි. මහණෙනි තථාගතයන් වහන්සේලාගේ පහළවීමක් ඇතිකල්හි වූවද තථාගතයන් වහන්සේලා පහළ නොවන කාලයේද මේ ධම්මට්ඨිතතා ධම්ම නියාමතා කියන හේතුඵල ධර්මතාව සෑම කල්යෙම එකසේ පවතිනවා කියන තේරුමයි මේ දේශනාවේ පාඨයේ කෙටි තේරුම මේ දේශනෙන් අපි හඳුන්වන්නට බලාපොරොත්තු වන්නේ අදට මේ විශාල සංඛ්‍යාවක් මිය පරලෝකීය ඥාතීන් අරමුණු කරගෙන පින් පැමිණීමේ අපේක්ෂාවෙන් මේ දහම් පදයේ සවන් දෙන නිසයි හේතුව වසර 4කට හේතෙදී අද වෙනි දවසක 2004 දෙසැම්බර් මාසයේ 26 වෙනිදාට උදාපත් වූ උඳුවක් පොර පසළොස්වක් පොහෝ දවසේදී සිද්ධ වූ අවිනිශ්චිත සුනාමි නමින් හැඳින්වෙන මුහුදු ගැලීමේ විපතින් අභාවයටපත් වූ විශාල සංඛ්‍යාවක් අපේ ශ්‍රී ලංකාවේ පවතිනවා මං හිතන ලක්ෂයකට වැඩි කියලා. ඒ සීළු දෙනා වෙනුවෙන් පින් පැමිණීමේ උතුම් අදහසිනුයි අද මේ ධර්ම දේශනයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගරු සභාපතිතුමාණන්ගේ විශේෂ ආරාධනයකින් පවත්වනු ලබන්නේ. එනිසා දැන් අපි මේ දේශනයට සම්බන්ධ කරුණු ස්වල්පයක් සාවධානව සවන් දෙමු. බුදුරජාණන් වහන්සේලා ලෝ පහළවන්නේ ලෝකේ යථා තත්ත්වය ලොවට හෙළි කර දීමෙන් ලෝකයෙන් ඈතර වූ වෙනස් නොවන සැපේ වෙන අමා මහ නිවන ආબોධ කරවනු පිණිසයි මේ ලෝකයේහි කොටින් කියනවා නම් අවීචේ පටම් භවාග්‍රේ දක්වා භූමි 31ම සෑමදාම එකසේ පවතින්නේ නැති බව අපි කවුරුත් අහලා තියෙනවා. සාරවත්ඥන් වහන්සේ දේශනා කරන්නේ ඇයි මේ වෙනස් වීම සිදු වෙන්නේ කියන මේ යථා තත්වයයි. යට හේතුව වශයෙන් සඳහන් කරන්නේ කිසි කෙනෙකුගේ බලපෑමක් නොව හේතුඵල සම්බන්ධතාව කියන අරමුණයි. හේතුඵල සම්බන්ධතාව කියනකොට බොහෝ දෙනාගේ තියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේට. පටිච්ච සමුප්පාද ධර්මය මාත්‍රිකා කරගෙන මුළු ලෝක ධාතුවම හේතුඵල ධර්මයන්ට යටත් පවත්නා හැටි සරුවක්ඥන් වහන්සේ දේශනා කරලා තියෙනවා. යුත්තේ යනුව සලකා ගැනීමේදී මේ සුනාමි ව්‍යසනය කියන එක අද පමණක් නෙමේ පින්නතුනි. ඈත අතීතයේ පටන් සිදුවෙන ධර්මතාවක්. පිනිතුන් අහලා ඇති මේ ජම්බුද්දීපේ කියන අද අපි ඉන්දියාව නමින් හඳුන්වන රට මහා දීපයක්. මේ මහා දීපය ඈත අතීත කාලයේහි භූමි ප්‍රමාණයේ තිබුණ වටින් යොදුන් දසදහසක්. යොදුන් දසදහසක් වට ප්‍රමාණි තිබුණ මේ ජම්බුද්දීපේ කියන භූමි ප්‍රදේශය අපේ සරුවඥන් වහන්සේ පහළ වන කාලයේ වෙනකොට එයින් 4000ක්ම මුහුදට යට වෙලා 6000යි ගොඩබිම එයිනුත් 3000ක් හිමවත් පෙදෙසේ යොදුන් 3000ක ප්‍රමාණයයි මනුෂ්‍ය වාසය මෙයින් සඳහන් වෙන්නේ මේ ලෝකයෙහි ඇතිවීම නැතිවීම මොනතරම් පුදුමද නැත්නම් මොනතරම් ස්වභාවික සිදුවීමක්ද කියන එක. අපි ආලා තියෙනවා ඈත මෑත කාලයේදී මේ ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාව ඉන්දියාව වැනි රටවල් ඒකාබද්ධ ගොඩබිම් හැටියට පැවතුණයි කියලා. වෙන්නට පුළුවන්. හේතුව ලෝක ධාතුව හැමදාම එක වාගේ එක ආයුෂ් ප්‍රමාණයෙන් පවතිනවා නෙමෙයි. මිනිස්යාගේ කලකට ආයුෂ් ප්‍රමාණය දස වර්ෂයටත් බැහැලා හිටිනවා. තා කාලයක අසංකේය දක්වා වර්ෂය ආයුෂ වැඩි වෙනවා. ඒ කාලවලදී මේ භූමි ප්‍රමාණ විශාලත්වයට පත් වෙන බව කරුණ සහිතව පැහැදිලි කරගන්න පුළුවන්. අවුරුදු අසංකේය ආයුෂ කාලවල දෙවියන්ට වඩා දිව්‍ය ලෝකේ හයේම තියෙන සම්පත් වලට වඩා මනුලව සම්පත් බහුලයි. ඒ කාලයේදී මුළු ලෝක ධාතුව පුදුම විදිහේ සම්පත් වලින් පරිපූර්ණව පවතිනවා. මනුස්සයන්ට ජරා මරණ කියන එක අහන්න නැති තරම් බොහෝම දුරස්තරයි. ඒ විදිහට කාල පරිච්ඡේදයේදී මේ ලෝක ධාතු විශාල ප්‍රමාණයකින් පැවතිච්ච ඇටි තේරුම් ගන්න පුළුවන්. තවත් දස වර්ෂයට බැහැගෙන ඉන්න කාලයේදී මිනිසයන්ගේ ආයුෂ වර්ණ සැප බල ආහාර පාන ප්‍රණීත ආහාර පාන ඖෂධ වර්ග සියලුම දේවල් පිරිහිගෙන යනවා. දස වර්ෂ කාල වෙනකොට ලුණු යඹුල් පවා නැති වෙලා යනවා. ප්‍රණීත ආහාර කිසුවක්ම නැති වෙනවා. මිනිස්යන් බොහොම කාර්කස ජීවිත ගත කරන්නන් බාටපත් වෙනවා. මේක කවුරුත් කරනවා නෙමෙයි ලෝකවාසී සත්වයාගේම సంతාන තුළ පහළ වෙන ක්ලේශ ධර්මයන්ගේ බලපෑමයි. අසංකේය අවශ්‍ය සිට දස වර්ෂයට බැහැගෙන එන්නේ සමාරයට ලෝභයේ මුල් කොට ඇති අකුසල උස්සන්න වීමෙන් සමායට ද්වේෂයේ උස්සන්න වීමෙන් සමාට මෝහය උත්සන්න වීමෙන් ඒ අකුසල මූල තුන ප්‍රධාන වී අකුසල් බහුල වීම නිසා තමයි මේ ලෝක සත්‍යයේ මනුෂ්‍ය ජනතාවගේ ආයුවන් සැප බල ඥාන පෙරහිගෙන ඇවිල්ලා මේ ලෝකය ඊටාම කුඩා ලෝකයක් බාටපත් වෙනවා ලෝකය කියන්නේ මේ භූමි ප්‍රමාණ ජලාශ වැඩි වෙනවා ඉතින් ඒ විදිහට වැඩි වෙන මේ ලෝක ධාතුවේ දැනට සරුවක් යන් වාසගේ පරිණිරවාණයෙන් අවුරුදු 2500 52ක්ම ගත වුණා. ඉතින් මේ කාලය තුල වෙනස් වීම් රාශියක් අපට අහන්න ලැබුණා. පින්නතුන් දන්නවා නේද? මීට වර්ෂ 2300කට 2250කට පමණ ඉහතදී ලංකා දීපයෙහි පුදුමාකාර සුනාමි විපත්‍ය සිදු වුණු බව. ඒකෙන් ලංකාවේ එකට රාජධානි තුනක් වශයෙන් පැවතුණා රජරට, රුහුණු රට, එවාගේ මේ මලය රට. මේ මලේ රට රාජ්‍ය කෙරුවේ <clears throat> කල්යාණි තිස්ස රජතුමා. රජරට හිටියේ එලාර රජතුමා. රුහුණ රට හිටියේ කාවන්තිස්ස රජතුමා. මේ කල්යාණි තිස්ස රජතුමා කැලණි ප්‍රදේශයේ රාජධානිය කරගෙන ඉන්න අතර එතුමත් එතුමාගේ සොහොයුරු රාජකුමාරයෙක් දෙන්නම් ඉගෙනගත් රහතන් වහන්සේ කෙනෙකුගේ උපකාරී කල්යාණ තිස්ස කියන නම් ඇතිම රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේගේම අක්ෂර ශාස්ත්‍රයේ තමයි මේ රජතුමත් සහෝදරයත් දෙන්නම ඉගෙනගෙන තිබුණේ. ඔය අතර රජතුමාගේ සහෝදරතුමා තරුණ වයසේදී රාජ මහේසිකාව සමග අනියම් සම්බන්ධයක් තිබෙන බව දැනගෙන ඔහු බන්ධනාගාරගත කරන්න සූදානම් වෙනකොට සංගවිය ගියා. අන්තිමේදී ඔහුගේ තියෙන සම්බන්ධතාව නිසා චරපුරුෂයෙක් හුරු කරලා සිවුරු දරාගත් කියන්නේ ඕන කෙමින් තමන්ම සිවුරු දරාගත් කෙනෙක් හැටියට අර රහතන් වහන්සේ සමග රාජගෙදරට යන්න එන්න පුරුදු වී සිටියා. රහතන් වහන්සේ හිතුවේ රජුරුවන්ගේ කුලූපග ස්වාමීන් වහන්සේ නමක් කියලා. රජතුමා හිතුවේ රහතන් වහන්සේගේ හිත මිත්‍ර ශිෂ්‍ය නමක් කියලා. එනිසා කිසිම වෙනසක් නැතුව ටික කාලයක් ආශ්‍රය කළා. ඔය අතර අර සහෝදර රාජකුමාරයාගේ රහස් ලිපියක් රාජදේවියට මේ චරපුරුෂයා තෙවලා දාන වළඳලා ආපසු යන වෙලාවේදී රජතුමා රාජමා ඒසිකාවත් පසුගමන් යන සිටි තිබුණ පසුගමන් ගිහිලා ආපසු රජවාස දිහාට හැරිලා එනකොට මේ චරපුරුෂයා අර බිස වෙන්නේ පහු වෙලා නිසා එතුමියගේ අතට අහු වෙන්නේ ලුම වීසිකලා මේක ඇහුණ රජතුමාට ඇහිලා කෙනෙක් ලව අහලවා ගත්තා කියවුවා. කියවල බැලුවාම මේ රහතන් වහන්සේගේ අකුරු මේ රහස් ලිපියක් රාජමහේසිකාවට පුදුම විදිහේ කෝප අවිෂ්ඨ වුණා. මේ තරම් රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න මෙත්ත මේ තැනැත්තා මේ අපරාධ කළා නේද කියලා. වහාම මේ දෙදෙනාම අත්අඩංගුගත රහතන් වහන්සේ චරපුරුෂ ජීවරධාරියයි. කිසිම සමාවක් නැහැ කිසිම වගේ භාගයක් නැහැ. අන්තිමේදී දෙදෙනාම ඝාතනය කළා. චරපුරුෂයා මුහුදට දැම ගෙලගසා දාලා මේ රහතන් වහන්සේ තෙල් කටාරමක දාලා පිරිනිවන් පාන්න සැලැස්සුවා. හැබැයි රහතන් වහන්සේ තමන්ගේ ඉරිදි බලයෙන් ඒ තෙල් කටාරම උඩ සමාපත්තියෙන් වැඩි ඉඳගෙන රජතුමාට ගාථා 100කින් ධර්ම දේශනා කළයි පිරිනිවන් පෑවේ. මේක උන්වහන්සේගේ කර්ම විපාකය. ඒ ගැන විස්තර වශයෙන් අපි කෙටියෙන් කියනවා නම් ගොපළු ළමයෙක් සිටින කාලයකදී කිරි උණු කරන්න හදනකොට කිරියට්ටියට මැස්සෙක් වැටුණා. මේ වැස්ස අරගෙන ඉවත් කරන්න තිබුණා. කිසිම ගාණක් නැතුව මැරිච්චාවි කියලා ලිපගෙන තිබුවා. ඒකෙන් මේ මැස්සා කිරියට්ටියේම තැම්බෙලා මැරුණා. මේ කර්මඵල බලය නිසා දීර්ඝ කාලයක් නරකාදී දුක් විඳලා මනුෂ්‍යාත්භාව 499ක්ම මේ වගේ තෙල් කටාරමක එහෙම නැත්නම් ගිනියම් වෙන ජලාශයක මේ භාජනයක කලුරේ කරන්න සිද්ධ වුණා. මේ 500 වෙනි වාරයයි ඒ නිසා උන්වහන්සේට ඉරිදීන් ඉවත් වෙලා යන්න අවශ්‍ය වුණේ නැහැ කර්ම විපාකයට ඉඩ දුන්නා. නමුත් එයින් සිද්ධ වුණේ පුදුම දේව කෝපයක්. අන්තිමේදී <clears throat> මේ රහතන් වහන්සේ ඝාතනය කළ මොහොතට දැම්ම නිසා දේව කෝපයක් වෙලා මුළු ලංකාවම යට කරන්න මුහුදු ගැලීමක් වුණා. ගව් හතක් තිස්සේ සියල්ලම යට කරගෙන ආවා පටුන් ගන්සිය ගණනාවක් මොනතරම් විපත්‍යක් වෙන්නේ නැද්ද? ඒ වෙලාවේදී කල්ප 10 ගණනාවක් පෙරම් පුරාගෙන යන මහා පිං ඇති රාජකුමාරිකාවක් ඒ රජතුමාගේ තියා දේවිය කියලා. මුළු රටේම දෛවඥයෝ රජතුමාට අනුශාසනා කළා මිනි බිල්ලක් දුන්නොත් මේක නවතිනවා කියලා. ඉතින් කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්න කැමති නෑ. මේ දේවිය කියන මහා වීර කුමාරිකාවකව මම යනවා මගේ රට වෙනුවෙන් මාව මුදට දාන්න කිව්වා. අන්තිමේදී මේක පිනක විපාකයක් යන අවස්ථාවයි. එනිසා රජතුමා ඊට සුදුසු භාජනයක් සකස් කළ කෙන උරුවක් සකස් කරලා එහි සටහන් කළා මේ කල්යාණිස රජතුමාගේ දේවී කුමාරිකාවයි කියලා මුහුදට යොමු කළා. හැබැයි මෙතුමිය මහා පුණ්‍යවන්ත උත්තමාවක් නිසා එතුමියගේ පුණ්‍ය බලයයි එතුමගේ අදිෂ්ඨාන බලයයි නිසා මා මුද ගැලීම නැවතුණා. අන්තිමේදී එතුමියෙන් දකුණු දිශාවට නැගෙනහිර පළාතට ගිහිල්ලා කාවන්තිස්ස රජතුමාගේ රාජධානියට ගොඩ වුණා. අන්තිමේ කාවන්තිස්ස රජතුමාගේ අගමහේසිය වුණා. ඒ නිසා බුද්ධ ශාසනය රකින්න බුද්ධ ශාසනයේ පිහිට වෙන මහා පින් ඇති දරු දෙන්නෙක් ලබාගෙන බුදු සසුන ආරක්ෂා කරන්න එතුමියට වාසනාව උදාපත් වුණා. අද කාලේ වෙනකොට මේ ඉතිහාස කතා සුරංගනා කතා වගේ තමයි බොහෝ දෙනා හිතන්නේ. නමුත් මේ මෑතක සිදුවෙච්ච සුනාමි ව්‍යසනය නිසා බොහෝ දෙනාට ඒක තේරුම් ගන්න හැකි වුණා. මේක සිදුවෙච්ච බව සත්‍යයි නේද කියලා. ඒ කියන්නේ කල්යාණිස රජතුමාගේ කාලයේ මුහුදු ගැලීම සිද්ධ වුණා නේද කියන ඉතිහාස කතාව මනමින් පිළිගන්ට කාරණා යෙදුණා. ඒ නිසා දැන් අපි සඳහන් කරන්න යන්නේ වර්තමානයේ සිදුවෙච්ච මේ සුනාමිය ගැන මම හිතනවා මේට සවන් දෙන විශාල පිරිසක් මේ සුනාමි ව්‍යසනයෙන් පීඩාවටපත් වෙලා ශෝකාන්විතව සංවේගයෙන් ඉන්න පිරිසක් හැටියට අපි හිතෙනවා. ඇත්ත වශයෙන්ම මේක සංවේග විය යුතු කාරණයක්. ඒ මොකද නොසිතූ විරු විපදක් සිද්ධ වුණේ ලංකාවට පමණක් නෙමෙයි ඉන්දුනීසියාව, එවාගේ මැලේසියාව, තායිලන්තේ මේ ආදී රටවලටත් මේක තදින් බලපෑවා. විශේෂයෙන් ඉන්දුනීසියාවට අධික ලෙස බලපෑවා. මේට පෙරත් එහෙම කොතෙකුත් මුහුදු ගැලීම් තිබිලා තිනවා ලංකාවට ආවේ නැහැ. මේ වාරේ තමයි අරියටම ලංකාවට ආවේ. මේක හේතුක ඵලයක්. හේතුක ඵලයක් කියනක අපි සාධක වශයෙන් හිතන්නට ඕනේ. විශේෂයෙන් ওই අවස්ථාව අපටත් මුහුණ පාන්න සිදුවෙච්ච අවස්ථාවක්. ඒ කියන්නේ සෑම වර්ෂයකම අපි විශේෂ ආරාධනයක් ඇතුව කතරගම කිරිවේර මහා පින්කමකට වඩන සිරිතක් තිබුණා. ඒ දවසත් හරියටම අපට ඒ සඳහා ගමන් මඟ යෙදී තිබුණා. ඒ ගමනේදී මම නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට මට එන්නේ සිද්ධ වුණේ කොළඹ බලා දෙසැම්බර් මාස 24 වෙනිදා. දෙසැම්බර් මාස 24 වෙනිදා අපේ සදාවත් මහත්මයෙක් අනුරාධපුර සුද්ධ භූමි වන්දනා කළා මා සමග කොළඹට එක් ආවා. හැබැයි ඒ එන්න තිබිච්ච දවසේ උදෑසන අලුයම් කාලයේ 3ට 3:00ට පමණ මේ සිද්ධිය මට පෙරනිමිති වශයෙන් පෙන්වුවා. මොකද මේ දෙවි දේවතාවන්ගේ සහයෝගය වෙන්නට පුළුවන් මට පෙන්වුවා මේ සිද්ධිය සැබෑ සිද්ධිය පෙන්වුවා සිහිනේ. නමුත් මං කාටවත් කිව්වේ නෑ කාරණේ මේකයි. එහෙම සිහින දෙයක් පමණින් සියල්ල සත්‍ය වශයෙන් අපි පිළිගන්නේ නැති නිසා. ඊළඟට අපි කොළඹට ඇවිල්ලා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ තිබුණ සීල භාවනා වැඩසටහනක ධර්මදේශනයක් මේක පවත්වලා අවසහයෙන් පස්සේ මම ගල්දුව ආරණ්‍ය මූලස්ථානයට වැඩියා. කල්ැතුව මම දැනුම් දීලා තිබුණා ගල්දුව ආරණ්‍ය සේනාසනයේ අපේ සංවිධායක ස්වාමින් වහන්සේට 26 වෙනිදා උදේ පාන්දර 4ට මම අපේ යෝගාශ්‍රම මධ්‍යස්ථානයක් වන මාතර පුහුල්ඇල්ල යෝගාශ්‍රමයට පිටත් වෙලා යන්නට ඕනේ. ඒ සඳහා වාහනයක් ලෑස්ති කරලා තියන්න කියලා. නමුත් ඒ දවස වෙනකොට විශේෂ පෝයක් නිසා බොහෝම වාහන නොයෙක් ප්‍රදේශවල වන්දනා ගමන් පිටත් වෙලා නිතර අපේ සම්බන්ධ වෙන වෑන් රට ඔක්කොම ගිහිල්ලා. ඒ නිසා අපි මීට පෙර සම්බන්ධ නොවූ එහෙම නමුත් හොඳ පහසු ඇති අලුත්ම වෑන් රථයක් අපට යොදලා දීලා තිබුණා. හැබැයි හතරට යන්න ලැබුණේ නෑ. උදේ හතරට යන්නයි සංවිධානය වෙලා තිබුණේ. ඒත් අපි ගැන උපේක්ෂකව ඉවසා ගත්තා. ඊළඟට හරියට මේ 26 වෙනිදාට එළි වෙන්නේ ඒත් පාන්දර 3යි 3:00ට පමණ අතරතුර මට මේ කාරණය හරියටම පැහැදිලි කොට සිහිනෙන් පෙන්නවා. ඒ වෙලාව පුදුමහාස්කම සිද්ධ වුණා. මම ඊටාම තනිතලා මාර්ගයක පිය ගමනේ යනවා. මේ යන වෙලාවේ එක පාටම මුහුදු ගැලුවා. වම් පැත්තේ තිබුණ උස මුස කන්දක්. මේ කන්දට නගින්නේ කිසිම උපකරණයක්, පඩිපෙළක්, මොකක්වත් අල්ලා ගන්න දෙයක් නැහැ. කැඩි චීවුරු තිබුණේ. ඒ වෙලාවේ මම මේ වතුරට ඇඟිල්ල දික් කළා කිව්වා. මම බය නැහැ. මම හොඳින් සීල් රැකලා තියෙනවා. ඒකම මගේ ආචාර්ය උපාධ්‍යාන වහන්සේලාට මම උපස්ථාන කළා තියෙනවා. මගේ වයවෘද පියාණන් වහන්සේට මම උපස්ථාන කළා තියෙනවා. මං උතුම් සීලයක් රැක මං බය නැහැ මම මේ කන්දර නගිනවා කිව්වා. පුදුමේ කියන්නේ මං ඉරිදියෙන් ගිහිල්ලා වාගේ කන්ද උඩ මූද ගැලුවා. මේ සිද්ධිය හරියටම සිද්ධ වෙන දවසේ අලුයම් කාලේ මට පෙන්නුවා. හැබැයි මගේ හිතේ පුදුම විදිහේ ආත්ම ගරුත්වයක් ආත්ම විශ්වාසයක් හිතේ රැඳුණා. කවදා හරි මෙහෙම එකක් වුණොත් මම පිළිපදින්නේ මෙහෙමයි කියලා. ඒ නිසාම ඒ වගේ අපි උදේ පාන්දර හිල් දාන වළඳලා 6ට හතට පිටත් වුණා ගල්දුව ආරණ්‍යයෙන් 499යි 59යි කොග්ගලයේ ත්‍රිපිටක ධර්මාතනෙන් 59ක් ගන්න තිබුණා. එතෙන්ද යනකොට උදේ 8යි. ඒ පිරිස සූදානම් කරවගෙන එතනින් පිටත් වෙනකොට 8යි 20යි. ඊළඟට අපේ කොග්ගල ගුවන් තොටුපුව ළඟට ඇවිල්ලා එතනින් යන ප්‍රධාන මාර්ගයේ මාතර බලා යනකොට ඉතින් මාතර ගමනේදීම අපිට මුණ ගැහුණා අහංගම වැලිගම මිරිස්ස මේ මිරිස්ස නගරයත් පහු කරගෙන යනකොට මිරිස්ස නගරයේ කෙළවර තියෙන උඩුපිල කියලා ප්‍රදේශයක් එතන තියෙනවා මුහුදු <clears throat> මේ මෝය කටක් එතන පාලමක් තියෙනවා ගඟක් දකුණු පැත්තේ තිබුණ මුහුදායිනි විශාල ගොඩනැගිල්ලක් ඒක පාසල් ගොඩනැගිල්ලක් වම් පැත්තේ තිබුණ අර වගේම විශාල කඳු ඇටියේ හැබැයි ඒක නම් padi පෙළ තිබිලා තියෙනවා පස්සේ දැනගත්තේ ඇත්ත වශයෙන්ම ඒ පාළුම පහු කළ බඹ කීපයක් අපි ඉස්සරහට පියමන් කරනකොට ඈතින් පෙනුණා මුහුදු ගලන හැටි. කැප් රථයකුත් වෑන් රථයකුත් දෙකම යට වුණා පෙනුණා. ඒ වෙලාවෙම රේදුරාට කිව්වා "දෛවර මහත්මේනි අපි හැරෙමු නේද?" හැරෙමු කිව්වට හැරෙන්න වෙලාව නැහැ ආවා අපි ළඟට විශාල ජලය. ඒ වෙලාවේදී මම අපේ පිරිසට කිව්වා මේ ගාථාව කියන්නේ සබ්බපාපස ගාථාව. කියන්න ඇති මට ඇහුණා සද්ද වැඩි මේ වතුරේ ගෝසාව. ඊළඟට මේ වාහනය ඉස්සුණා. සම්පූර්ණයෙන් අරුවක් වාගේ පැද්දි පැද්දි මේ පාලමේ වැටෙන්න එනවා. මේ පාලම පැත්තට එනවා. ওই අතරතුර විශාල ලේලන්ඩ් බස් එකක් මාතර පළාතේ සිට ගාලු බලා යන බස් එකක් අපි පියමන් කරන ගාලු පැත්තට පියමන් වුණා. හැබැයි වැඩි දුරක් ගියේ නෑ බස් එක විනාශ වුණා. විනාශ වුණ බව මම දැක්කේ නෑ මට කිව්වා. ඊළඟට පාර්ලිමේන්තු ආසන්න වෙනකොට <clears throat> පුදුම විදිහේ අහස උසර රැල්ලක් ආවා. ඒ පාර්ලිමේන්තු දකුණු පැත්තෙන් මුහුදට ආසන්නව තිබුණ කඩ පෙළියක් තව තට්ටු ගොඩ නැගිල්ලක් අපි දැක්කා ඔක්කොම කඩාගෙන බිඳගෙන ඒවැයි සුඹුනුත් අරගෙන අපි පැත්තෙන් දැන් වතුර එනවා විශාල ජල ස්කන්ධයක්. ඒ වෙනකොට අපේ ගරු ස්වාමින් වහන්සේලා ඇතන් කෙනෙක් ලපටියැත්තු හිටියා වයස 18 20 වාගේ ඒ ඇතු ටිකක් බය වුණා. මං එකපාරට ඉතිපිසෝ ගාථාව කියන්න පටන් ගත්තා. ඉතිපිසෝ ගාථාව අර මේ පාවෙවි එනකොටම පටන් ගත්තේ. ඒ කියලා මේ රැල්ල එනකොට මට කිසිම බියක් ඇති වුණේ නැහැ. මොකද මං රාත්‍රියේ සිහිනෙන් දුටු දේ හරියටම හරි. මං එකවරටම මං අතාලගෙන හිටියේ උඩ තියෙන අත්වැලේ අල්ලගෙන මම කිව්වා එකපාරටම කියේ වුණා. කල්යතු හිතානීටියේ නැහැ ඒ වචනේ. මුදු මණිමේ කලා දෙවියන්ට පෙනේවා මේ සිල්ලුතුන්ට අනුතරක් වෙන්න යනවා වාම රැල්ල නවත්තුණු නවත්තුණු කියලා කියුණා. පුදුම ආශ්චර්යයක් ඉන්නතුනි. මේක නම් පුදුම ආශ්චර්යයක්. ගොඩට යන රැල්ල ගොඩට බෙදී ගියා. මොහොතට යන රැල්ල මොහොතට ඇදී ගියා. අපේ වාහනේ ගල් ගැවුණ වගේ හෙල්ලෙන්නේ නැතුව මොහොතට මුණලා නැවතුණා. මේක නම් හිතන්න බැරි තරම් සිද්ධියක්. පසු දවසකදී අපේ ගරු ස්වාමින් වහන්සේලා ගිහින් තියෙන මේ තැන බලන්න. පුදුම වෙලා තියෙනවා මේ තරම් දුෂ්කර භයානක තැනකින් කොහොමද බේරුණේ කියලා. ඒ වෙනකොට <clears throat> දැහැගෙන ගිය ජලය අතර අපේ සමහර තරුණ ස්වාමින් වහන්සේලා දොර ඇරගෙන වතුරට බැස්සා. මටත් කිව්වා බහින්න අනේ ස්වාමීනි ආයෙත් රැල්ලක් කී කියලා. මං අත දික් කළේ කිව්වා බය වෙන්න එපා දරුවෙනි. ආයෙ රැල්ලෙන්නේ නැහැ. මම හොඳට වතුර අඩු වුණාන් පස්සේ බහින්නම් කියලා බහැගත්තා. ඉතින් ඒ වෙලාවේ පන්සලේ ස්වාමින් වහන්සේලා නමකුත් පහලට බහැලා අපට කිව්වා උඩට වඩිමු කියලා. අපි උඩට එක් කරගෙන ගියා. ඇත්තෙම පටි 200ක් නැගින තියෙන කඳු වැටියක්. ඒක පුරාණ රජමහා විහාරයක් රත්නගිරි රජමහා විහාරය කියලා. කපුහෙන් තන්නේ කියන්නේ ප්‍රදේශෙට කියන්නේ. ඉතින් ඒ ස්ථානට ගිහිල්ලා අපේ සිවුරු තෙමිච්චේවා වේලගෙන ඉන්න අතරතදී බොහෝ දිනේ කොතෙන්ද ගොඩ වුණා මේ නාමින් හිටිය ටුවරිස් පිරිසක් බේරිලා ගොඩ වුණා. ඒ වගේ පාර යන්නේ නැත්තු ගොඩක් එතෙන් රැස් වුණා. සිල් පිරිසක් හිටියා. ඔය අතරේ ආර එසේනාසනේ වැඩි හිටිය ස්වාමින් වහන්සේ දෙනම අපට බොහෝම අනුග්‍රහ කළා. ඇත්ත වශයෙන්ම මේක පුදුම සිද්ධියක්. ඒ වෙලාවේදී <clears throat> අපි අපේ පුල් මූලස්ථානයේ දැනුම් දෙන්න දුරකථන පණිවිඩයක් ගන්න කිසිම කෙනෙකුගේ නෑ පණිවිඩ ගන්න උපකරණ ඔක්කොම තෙමිලා. ඒ අතර අපි ගිහිල්ලා අර බෝධින් වහන්සේ ළඟ හොඳට වැඳා දේවාරාධනය කුල පිරිත් තුන් සූත්‍රය කියලා රටට සෙත් පැතුවා. ඒ වෙනකොට අපට ආරංචි වුණා මෙන්න දානෙට වඩින්න කියලා. මං ඇවිල්ලා කොහොමද අද මේ දානෙ මෙතෙන්ද? අනේ ස්වාමීන් වහන්සේ දාන පාර්සල් 1000ක් ගෙනියන වෑන් දෙකකින් එක වෑන් එකක් මුහුදට ගියා අනිත් වෑන් එක මේ ආර් පන්සලට ගොඩ වෙන තැන රැඳුණා. ඒකෙන් අප ඔක්කොටම මේ ආහාර පාර්සල් ලැබුණා. මං ඉතින් පින් දෙලා දාන වැළඳුවා. පාන්දලා අපට තිබුණා පෝය කරන දවසක් නිසා පෝය කළා. පෝය කළාත් මම පිරිස් සූත්‍රයක් කියලා ඊළඟට තවත් දුරට කොහොම හරි මේ අපේ පණිවිඩය දෙන්න ඕනේ මූලස්ථානට කියලා දුරකථන පහසුවක් සොයනකොට ටුවරිස් ලේඩි කෙනෙකුගේ තිබුණා හෑන්ඩ් ෆෝන් එකක් අපි කිව්වා කරුණාකරලා අපටත් උපකාර වෙන්න එතුමිය බොහොම ගෞරවයෙන් අපට ඒක බාර දුන්නා අන්තිමේදී මූලස්ථානට දැන්නවා අපි පැමිණි ආරණ්‍ය සේනාසනයට දැන්නවා කිසිම බයක් අපට හිතුනේ නැහැ. ඔය අතරතුර තමයි අපි එක්ක යන්න ආවා හවස 3ට 3:00ට පමණ පෝල්වැල්ල යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් එවාගේම දායක මඩුල්ලක් ඒත් ඒක අපි කිසියම් කරදරයක් නැතුව එතෙන්ට ගිහිල්ලා හොඳට උණුපැන් පහසු වෙලා දවසේ ඒක ගත්තා. ඒ මුල් අවස්ථාවේදීවත් සිදුවෙන අවස්ථාවේදීවත් සිදුවෙලා අදවනතුරුත් මේ සුනාමි විපතට අහුවන මොහොතේවත් අපට කිසිම බියක් තැති ගැනීමක් ඇතුනේ නැහැ මේක ධර්මතාවක්. මේකට හොඳ සාධකයක් තමයි බෝසතාණන් වහන්සේගේ පුදුම සත්‍යක්‍රියාවක් මේ පින්නතුන් අහලා ඇති සුප්පාරක ජාතකයේ කියලා. ඒක දිග කතාවක් මම කෙටියෙන් කෙටියෙන් කියනවා. අපේ බෝසතාණන් වහන්සේ නැව් යාත්‍රා වලින් වෙළඳාම් කරන යාත්‍රික ගමක පහළ වුණා. බොහොම ලස්සන රත්තරම් පාට ශරීරයක් හැම දිනාටම ප්‍රසාදය ලැබෙන රූප විලාසයක් ඇති උන්වහන්සේ පහළුවනේ සසර පාරමී පින් බලය නිසා. උන්වහන්සේ තරුණයටපත් වෙලා මේ නාවික යාත්‍රාවලින් වෙළඳාම කරමින් ඒ ගම දියුණු කළා. එක දවසක් මේ නැවේදී මුහුදුරැල්ලක් වැදිලා මූණට ඇස් දෙකම අන්ධ වුණා. පස්සේ ඉතින් කාටක් කිව්වා මම මේ රස්සාවත් අරින්න ඕනේ. දැන් ඉතින් මන් නිසා මේ අනිත්‍යත් කරදර වෙයි කියලා මුහුද නොගින් හිටියා. ඔය අතරතුර මෙතුමා බොහෝම උගත් පඬිවරයෙක් ව හිටියේ බැවින් රජතුමාගේ රාජසේවයට කැඳෙව්වා. එතුමාට අර උපදේශක කියන්නේ රජතුමාට උපදෙස් දෙන කෙනෙක් හැටියටපත් වුණා. එතෙන්දී රජතුමාගේ කිසිම හැඟීමක් නැහැ මේ පුජ්‍යලයාගේ දක්ෂතාව ගැන. එක දවසක් මංගල ඇතෙක්, මංගල අශ්වයක්, මංගල රථයක්, රථයක්, එවාගේ පළසක් මේවා වරින් වර ගෙනල්ලා පෙන්වුවා මෙතුමාට මේ අගය කියන්නේ කියලා. එතුමා අතගාලා තමයි අගය කියන්නේ. ඔය හතරම ප්‍රතික්ෂේප කළා ඇතා කොටයි. අස්වැ <clears throat> ඒ වගේම කෙට්ටුයි. ඒ වගේම රාතයේ මේ සිදුරු සහිත ගහකින් හදාගත්ත මේ රොද රෝද ආදියෙන් හදාගත්ත රතයක්. පළසත් මීයෝ කාලා කොණක්. අනික කවුරුත් දැක්කේ නෑ. ඒ නිසා රජුරෝ ඒ උත්තරයට කහවණු අට අට දුන්නේ. පස්සේ මෙතුමා කල්පනා කළා මේ රජුරුව හරියට තෑගි දෙන්නේ කර්ණවැමියෙක් දෙන්න මුදලක් වාගෙනේ. මට වැඩන්නේ මේ රස්සාවෙන් කියලා එතනින් ගෙදර ගියා. ඊළඟට අනිත් අර වෙළඳාම යන <clears throat> මේ නාවිකයෝ මෙතුමාට කිව්වා ඔබ වහන්සේට ඇස් නැතත් ඔබ වහන්සේගේ නුවණ කාටවත් සම කරන්න බෑ. එන්න අපට උපකාර වෙන්න කියලා. ඉතින් මෙහෙම නැවතත් ඒ වෙළඳාමට යනවා මෙතුමා පෙරමුණේ යන්නේ. මෙතුමා නුවණින් තමයි දකින්නේ ඇහෙන්නේ නෙමෙයි. ඔය අතර එක පුදුම දවස් දවසක් පුදුම දෙයක් සිද්ධ වුණා. අවුරුදු දවස් 7ක්ම නැව යාත්‍රා කරනකොට මුහුදේදී දැඩි සුළං වේගයකට මේ මුහුද මේ නැව ගහගෙන යන්න පටන් ගත්තා. මේ නැව ගහගෙන යනකොට ඈතට ඈතට කිසිම ලෙසකින් වළක්වන්නට බෑ. පින් පිරිසට පින් දකින් ලැබුණ මේ මිනිස්සු වාගේ පිරිසක් මුහුදේ ගිලෙනවා මතුවෙනවා ගිලෙනවා මතුවෙනවා. හරියට මිනිසුන්ගේ ස්වභාවයයි පේන්නේ. බැලුවම ඈත්තගේ මුහුණු හරියට මේ කඩ කැති වාගේ කඩ කැති කියන්නේ මේ දැලිපිහේ වාගේ පස්ස එහා මේ ආචාර්යයන් වහන්සේ මේ කවුද මේ විදිහේ මේ හැසිරෙනවා මේතන. ආ ඔය ස්ථානෙට කියන්නේ කුරමාලියේ සමුද්‍රය කියලා. හැබැයි එතන තියෙනවා බොහොම වටිනා වස්තු. එයි මෙතුමා ඒ බව කියන්නේ නැතුව දලක් දාලා අයින් ගත්ත කොටසක්. ඊළඟට තවත් දුරට යනකොට විශාල ගිනි කඳුවාග තනක් දකින්න ලැබුණා. දිලිෂණා පුදුම විදියට. කිව්වා මෙන්න මේ විදිය ගිනි ගිනි දැල් වෙනවා වගේ අපට තනක් පේනවා මේ මොනවද? ආ මේකට කියන අග්නිමාලී සමුද්‍රය. එතුමා දන්නවා මෙතන තියෙන જાතින ස්වර්ණ තියෙනවා. ස්වර්ණ අර වගේ දැලෙන් ගොඩ ගත්තා. අරගෙන දුන්නා මේ නැවට. තවත් ටිකක් දුර මේ නැව යාත්‍රා වෙනකොට දකින් ලැබුණ හරියටම කුසතන පේලි පේලි වාගේ කිව්වා මේ පැත්තේ හරිම නිල් පාට කුසතන වාගේ පේලි පේනවා. ආ එහෙනම් ඔතන ඕකට කියන්නේ කුසමාලිය කියලා. ඊළඟට එතෙන්දෙත් වයිදූරී මාණියෙක් තිබිලා ඒවත් උදුලා දුන්නා. තවත් දුරට යනකොට හම්බ වුණා කිරිම කිරිපාට මුහුදක්. මේ හරිය කිව්වා හරිම කිරිපාටයි මුහුද. කිව්වා මේකට කියන්නේ <clears throat> දදිමාලී කියලා. එතෙන්දෙත් එතුමා රිදී තිබිලා අප්‍රමාණ රිදී ප්‍රමාණයක් දැලකෙන් අරගෙන දුන්නා නැවට. කොහොම යනකොට පස්වෙනි වරට මුණ ගැහුණා වඩබා මුඛය. මේක නම් පුදුම තැනක් ඈත පේනවා වේගෙන් ഘോഷා කරමින් ජලයේ ප්‍රවාහණය වෙනවා යනවා. ඒ වගේම මහා හෙබ වාගේ ජලස්කන්ධ පාතට පාතට වැටෙනවා. කිව මේ විදිහේ තත්ත්වයක් පේනවා ආචාර්යයන් වහන්සේ. ආ එහෙනම් ඉතින් දැන් යන්න පුළුවන් තැනක් නෙමෙයි. ඕක තමයි වඩම වඩවාමුකේ කියන්නේ. ඔතන ගියොත් නම් මොනම කෙනෙක්ව රැඳෙන්නේ විනාශ වෙනවා. මිනිස්සු කිව්වාම කෑකෝ ගහන්න පටන් ගත්තාම අර හඬි. මෙතුමා කියා හිටියා ඔබල කලබල වෙන්න එපා. මං ඉන්නවා. මාව ඉක්මනින්ම නාවලා සුවඳ මේ ගල් වෙලා හොඳට සුදු අඳවන්න. අඳවලා මට මේ වතුර පැන් කලයක් දෙන්න. පැන් කලයක් දුන්නා. මෙතුමා ඒ නැව් ඉසට ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කළා. මම යම් දාසක මගේ ජීවිතය ගැන දන්නේමි නම් යම් තැනක පටන් මගේ ජීවිතය ගැන මතක ඇති නම් එදා පටන් අදවන තුරු ප්‍රාණඝාත කළා නැහැ, සොරකම් කළා නැහැ, මිච්ඡාචාරයක් නැහැ, බොරුවක් කියලා නැහැ, සුරාපාන කළා නැහැ මේක සත්‍යයි. මම පිරිසුදුව පන්සිල් රැක්කා සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මේ නැවහාම අපේ අවශ්‍යතාව තැනට ගමට පැමිණේවා කියලා නැව්වෙසට වැක්කෙරුවා. දැන් කලේ පුදුම ආචාර්යයා මෙතුමාගේ පුණ්‍ය තේජසයි සත්‍යක්‍රියා බලය නිසාම මේ නැව හැරිලාවිලා ගොඩබිමත් අටේස් බක්තරන් ඒ නැව හිමියාගේ ගෙදර මුදලටම ආවා කියනවා. පුදුමයි නේද? මේවා තමයි සත්‍යක්‍රියා බලය. මේ විදියට සිදුවීම් අපි දැකලා ආලා තියෙනවා. මේ සැරෙත් අපිට සම්මුඛ වෙච්ච බොහෝ දෙනෙක් කියා හිටියා තම තමන් ඒ සුනාමියට යට වෙන වෙලාවේ කළපු දේවල්. සදාවත් වෛද්‍යවරයෙක් සහිත කුරුණෑගල පිරිසක් හරියටම කාවට ආසන්නව සුනාමියට යට වුණා. ඒ ඇත්තන්ගේ වාහනේ පෙරළුණා. නමුත් මේ පස් දිනාම අත්ඇල් බැඳගෙන සබ්බපාපස ගාතාවයි අනිච්චාවත සංඛාරා ගාතාව කිය කියා එක තැනකට ගිහින් පොල් ගහක් ඇල්ලුවේ ඒකත් කඩාගෙන වැටුණා. එක තැනකට ගිහින් කණුවක් ඇල්ලුවේ ඒකත් කඩා වැටුණා. ඔය අතරතුර කවුරු හරි දින්නෙක් මේ වතුරේ ගමන් කරමින් කීවා එන්නේ එන්නේ අපි පස්සෙන් එන්නේ කියලා ඒ පැත්තේ විශාල වලවල් තියෙනවා. එයාට කිසියකට වැටෙන්නේ නැතුව මේ දෙන්න අපේ ආරණ්‍ය සේනාසනේ වෙත කරගෙන යා ගල්දුව මූලස්ථානයේට. පුදුම ආශ්චර්යයක් එතන ගියාම දෙන්නම නෑ දකින්නේ. මේගොල්ලෝ හේතුව අපට මේ කල්යාණ මිත්‍ර දෙවි කෙනෙක් වෙන්න ඇති මේ ඇවිල්ලා මාර්ගයේ පෙන්වුවේ කියලා. නැත්නම් ඒගොල්ලෝ අනාථ වෙනවා. ඔය වගේම අම්බලංගොඩ සදාවත් පුතෙක්. තමන්ගේ නිවසත් මෑණියනොත් යට එනවා දැකලා මෑණියන් කරට අරගෙන කිව්වා මම පන්සිල් රැකලා තියෙනවා සත්‍යයි. මගේ මෑණියන් මා ගොඩ ගන්නෙමි කියලා ඒ වතුරේ ඉස්සරහට ඇවිල්ලා කොහොම හරි ගොඩ වුණා මෑණියන් රැකගත්තා. අද ඒ දරුවා පැවිදි වෙලා ඉන්නවා අපි ළඟ. ඔය වගේම තව මව කෙනෙක් කිව්වා බොහොම දුෂ්කර තැනක් හම්බන්තොට ඒගොල්ලෝ වාහන දෙකක බස් දෙකක 80 ගණනාවක් වන්දනා ගමනක් ගිහිලා එනවා. ඒ අතර විශාල රැල්ලට අහු වුණා. මේ ඇත්තෝ ගහක් ආසන්නව හිටිය නිසා ගහ බදාගෙන තුන් සූත්‍රය කිව්වා. තුන් සූත්‍රය කියනකොට කිසිම කෙනෙකුට කුඩා දරුවෝ පවා හිටියා කිසි කෙනෙකුට අනුතරයක් නැතුව අතර බහැලා ගියා. අද ඇත්තෝ බොහොම සැනසෙල්ලේ ඉන්නවා. මේ වාගේ සිදුවීම් රාශියක් අපි දැකලා තියෙනවා. මේ වාරේ. ඒ නිසා මේ තම තමාගේ චිත්තසංතාන තුල ජනිත කර ගන්නා වූ පුරුදු කරන්නා වූ සීලාදී ගුණ ධර්ම නිසා බොහෝ දෙනෙක් මේ වාගේ විපතකින් නිදහස් වෙලා තියෙන හැටි අපට දකින්න ලැබුණා. ඉතින් මගේ ආත්ම ප්‍රත්‍යක්ෂයෙන් මම දන්නවා. ඒ නිසා මම මේ ගැන ඊටාම කරුණාවෙන් හඳුන්වන්නට බලාපොරොත්තු වුණේ මේවා සිදුවෙන්නේ දෙවියන්ගේ දේව ශාප නිසාමත් නෙමෙයි. එවාගේම මිනිසයන් තුලම පවට්නා වූ යම් යම් අකුසල කර්ම බලවේග නිසා සිදුවෙන විපත්ති. අර ඈත අතීතයේ සිදුවීම් තුලින් මේක අපට පැහැදිලි වෙනවා. දැන් ඒ කල්යාණතිස්ස රජතුමාගේ කාලේ නම් දේව කෝපයක් හැටියට හිතන්න පුළුවන්. ඔය වගේ දේව කෝපෝලින් සිදුවෙච්ච විපත්‍ය අපි බොහෝ දේශනා තුලින් අහලා තියෙනවා. අපේ සරුවක්ඥන් වහන්සේගේ කාලෙත් උහුම දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ සුණාපරන්ත ජනපදයේ වෙළඳ පිරිසක් නැව නගලා වෙළඳාම යන අතරත ඒ සුණාපරන්ත ගමේ ප්‍රධාන සිටුගෙදර චූල පුන්නම කියන සිටු පුත්‍රයාගේ වැඩිමල් සහෝදරයා පැවිදිලා හිටියා සුණාපරන්ත පුන්න රහතන් වහන්සේ. ඒ පුන්න රහතන් වහන්සේ සීරට වැඩලා තමයි ওই මකුලක විහාරෙදි රහත් උනේ. ඉතින් මේ සහෝදරතුමා පමණයි මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ යථා තත්ත්වය දන්නේ. ඉරිදිබලා විඥා සහිත රහතන් වහන්සේ නමක්. එක දවසක් මේ මුහුදු යාත්‍රාවට කල් ඇතුව ස්වාමින් වහන්සේ ගෙදරට වඩම්මලා සීල් සමාදන් වෙලා දානෙ පිළිගන්නලා කිව්වා අනේ ස්වාමීනි අපි මුහුදු යාත්‍රාවකින් වෙලඳාම යනවා මුහුදු ගමන් බොහොම අනතුරුදායකයි අපි ගැන වරින් වර ආවර්ජනා කරනු මැනව කියලා. සැබවින් මේ පිරිස නැව යාත්‍රා ගමන් කරද්දී විශාල රැළවේගයකින් යන අවශ්‍ය තැනට නෙමෙයි මනුෂ්‍ය වාසයන් නැති විශාල දූපතක්ට ගොඩ වුණා. සමීප වුණා. මේ ඇත්තෝ නැව රංගුණන් <clears throat> රංගුණන් දාලා දැන් මේ ගොඩ වුණා මේ ඇවිල්ලා කෑම හොදාගත්තා. ඒ වනාන්තරයක් තිබුණ විශාල වනාන්තරයක්. එක්කෙනෙක් පොරොවකින් මේ ගහකට කොටලා බැලුවම තනි රත් හඳුන්ගස්. කල්පනා කළා අපි ගෙන යන බඩුවලට කිසි වටිනාකමක් නැහැ. මේ හඳුන් කියන જાතියේ වියතක් තරම් කෑල්ල ලක්ෂයක් වටිනා. අපි ඒ නිසා හඳුන්ගස් කපාගෙන අපේ බඩු මූදේ දාලා ගෙනියමු කිව්වා. ඉතින් මේගොල්ලෝ සමහර කෙනෙක් කෑම හදන අතර සමහර කෙනෙක් ගස් කැපුවා. ඔක්කොම හඳුන් ගස්. හඳුන් ගස් කපලා ඒ වනිසේ හැටියට සකස් කරලා පටවා ගත්තා මේ නැව් යාත්‍රාවල. ඔය අතර මේ ගස්වල නැත්තම් වෘක්ෂයන් ඇසුරු කොට ඇති වෘක්ෂ දේවතාව කිපුණා. කිපිලා මේ මිනිස්යා මරා දමමු කියලා තීරණය කළා. ඉතින් ගොඩබිම මරා දැම්මොත් ගොඩබිම දුගඳ වෙන නිසා මුහුදෙනි මරමු කියලා සීලුම දෙවියෝ එක ආසාසෙන් යුතුව මේ පිරිස නැවත නැව යාත්‍රාව දියත් කළ විගස විශාල උත්පාතයක් ඇති කළා. ඇති කළා නැව යට වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අනිත් පුරුෂයෝ අනිත් පුද්ගලයෝ බෞද්ධ නොවන නිසා වුන් අදාන දේවල් කිය කියා කෑකෝ ගෑවා. නමුත් අර චූල පුන්න සිටුවරයා අර රහතන් වහන්සේ ගැන කිව්වා අපේ රහතන් අපේ පුන්න ස්වාමින් වහන්සේට අපි පෙනේවා අපට පිහිට වේවා කියලා. ස්වාමින් වහන්සේ දිව කණි මේක දැනගෙන වහාම සැනකින් ඇවිල්ලා හසේ පෙනී හිටියම දේවතාවෝ පසුබට වුණ අරහතන් වහන්සේ කෙරෙහි ගරුත්වයෙන් රැල්ල නැවතුණා මේ පිරිස ඉදිරියේ ස්වාමින් වහන්සේ ඔබලට මොනවද ඕන දැන් අලේ ස්වාමීනි අපට ගමට යන්නයි ඕන උනාසේගේ දකුණු පායේ මා පටැංගිල්ලෙන් මේ නැව ඉසට පියවර තියෙනකොට හරියටම ශනිකින් මෙයත් අඟ ගමටම ආවා මේ ආශ්චර්ය සිද්ධිය නිසා මුළු ගමම බෞද්ධ ගමක් වුණා ඊට පස්සේ පස්සේ බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝ පිරිස 500ක් වැඩම කරවලා ඒ ස්ථානයේ සැබෑම බෞද්ධ නගරයක් බෞද්ධ රටක් බාටපත් වුණා. ඒකට කියන්නේ වාණිජ ගාම කියලා මේ මකුලක විහාරයේ පිහිටි ස්ථානය. අද බෞද්ධයන් වශයෙන් බොහෝ දෙනා හිතන ඇති කොහෙද කියලා මේක මක්කම කියන ස්ථානය ඇටියට එම අට කතාවේ සඳහන් වෙන කරුණ වලින් සාධනය වෙනවා. පැහැදිලි වෙනවා. ඒ නිසා මේ වාගේ සිදුවීම් බුද්ධ කාලයේ තිබුණා. ඒ නිසා මේවා ආශ්චර්ය සිදුවීම් සමාට දේව කෝප වලින් සිදු වුණා, සමාට මිනිසයන්ගේ ක්ලේශ ධර්මයන් අකුසල ධර්මයන් හේතුවෙන් සිද්ධ වෙනවා. ඉතින් මේකට අපි කවදාත් මුල ගැහිලා තියෙන අපට බොහෝ අවස්ථාවල අපි අනන්ත ජාතවල මොඳට යට වෙලා මේ පල්ලෝ ගිහින් තියෙනවා. මතුවටත් සිදු වෙන්න පුළුවන් සසර හිටියොත් එනිසා සරුවඥන් වහන්සේ මුලින්ම සඳහන් කොට වදාළ දේශනාව තුලින් අපට උගන්වලා තියෙන්නේ මේ ලෝකේ හැමදාම එකලසේ පවතින වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයේ තුල කවදාකවත් නිට්ටය වූ සැපයක් නැහැ. දෙව්ලොවට ගියත් එයින් වෙනස් වෙනවා අයමත් පහළට එනවා. බඹලෝ ගියත් අයමත් පහළට එනවා. එනිසා මොනතරම් දීර්ඝවස දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ගියත් ඒවා සදාකාලික නැති බව ඥානවන්තව ඥානවන්තයෝ තේරුම්ගෙන එයින් නොනවති මේ වෙනස් වෙන ලෝකයෙන් එතර වී ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා කටයුතු තුළ යෙදෙනවා පිළිවෙත් පුරනවා. ඒ සඳහා නියම උපදේශනීය උපදේශනයේ දේශනා කළා තියෙන්නේ එකම ශාස්ත්‍රුන් වහන්සේ ශාක්‍ය මුනිේන්ද්‍ර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ කාලයේදී නොඑක් නොඑක් නිර්වාණ ගාමිනී ප්‍රතිපදා තිබුණා. ඒ සියල්ලම ලෝකයේ ඇතුළේ හැසිරෙන ප්‍රතිපදා මාර්ග පමණයි. අපේ සරුවක්ඥන් වහන්සේ ලෝතුරා බුදු වෙලා සියල්ල සියලෝ ආකාරයෙන් ආબોධ කරගෙන සම්මා සම්බුද්ධත්වයේ පිහිටාගෙන මහා කරුණාව මුල් කරගෙන ਸਰුවඥතා ඥානෙ පදනම් කරගෙන ලොවට අමාධම් වැසි වැස්සෙව්වා පෙර જાති ජාතවල පින්දම් කරගෙන ආව පාරමී පුරාගෙන ආව බෝධිකාරක ධර්මයෙන් පුරාගෙන ආව සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනාම ඒ ධර්මය ආબોධ කරගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ආර්ය සත්‍ය හතර ආબોධ කරගෙන අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වුණා. ඒ ධර්ම වාසනාව මේ සිංහල බෞද්ධ රටට තියෙනවා. ඈත කාලයේ සිංහල බෞද්ධ රටේ මොනතරම් මාර්ගඵලාභී ආර්යයන් වහන්සේලා වැඩ හිටියද ගණන් කරන්න බැරි තරම් ආර්යයන් වහන්සේලා වැඩ හිටියේ බව සාධක සහිතව තියෙනවා. ඒ වගේම දැන් මේ මොහොතේදී අපි හිතන්නට ඕනේ අපි සීලමු දනාමත් මේ සිංහල බෞද්ධ රටක පහළ වී සිටිනවා. එනිසා මේ රටේ තියෙන මේ සම්පත් සියල්ලම වෙනස් වෙන බව තේරුම්ගෙන වෙනස් වෙන මේ ලෝක ධාතුවෙන් එතර වී ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා අප විසින් කළ යුතු වන්නේ ගිහි පැවිදි හැම දෙනා විසින් සුපරිසුද්ධව සීලය ආරක්ෂා කිරීම සීලයක පිහිටායෙන් නොනවති සමත භාවනා වඩමින් හිතේ සමාධි ශක්තිය දියුණු කිරීම සමාධි ශක්තිය දියුණු කරන්න කරන්නයි විදර්ශනා ඥාන තියුණු වෙන්නේ මුවහත් වෙන්නේ ඊළඟට විදර්ශනා භාවනාව යෙදෙනවා සමහර කෙනෙක් සමත නොවඩාම විදර්ශනා වඩන්න පුරුදු වෙනවා. ඒකත් හොඳයි. නමුත් නියම අනුපිළිවෙල තමයි සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට. ඒ ධර්මතා තුන මනවින් අනුගමනය කිරීමේදී විමුක්ති විමුක්ති ඥාන දර්ශනය කියන අවස්ථාවන් සාක්ෂාත් කරගන්න ලැබෙනවා හේතු සම්පත් ඇතිව. සමහර කෙනෙක් හිතෙනවා ඉස්සර කාලේ එක ගාථා පද හතරක් ඇසුව පමණින් රහත් වුණා නම් ඇයි අද බැරි කියලා. ඇත්ත වශයෙන් හිතන්න වටිනවා මේ වචනාර්ථය. එදා කාලේ ඒ විදිහට හතරපද ගාථාවක් ඇසූපමණින් රහත් වී තිබෙන්නේ මාර්ගඵල ලැබුවේ තියෙන්නේ පෙර ಜಾති කල්ප කෝටි ගණන් ඒ විනුවට තමන්ගේ නුවණ දියුණු කරගෙන ආපු නිසායි. එනිසා අප විසින් හිතන්න ඕන අපට එහෙම නුවණ දියුණු මදි නිසා වෙන්නට ඕනේ මෙච්චර බුදුබණ අධ්‍යයත් අපට මාර්ගඵල නිවන් නොලැබෙන්නේ. නමුත් අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ අදාදව මාර්ගඵල ලබන්න අපට ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් පිළිවෙත් පිරීමට යම් හේකින් අපට මේ ජීවිතයේ අතපසු වුණොත් අපි ගන්න උත්සාහය අපට පාරමිතා වෙනවා බෝධිකාරක ධර්ම වෙනවා මීළඟ භවයක හෝ මීළඟ බුදුසසුනකදී හෝ අපේ මේ සීල සසර දුක් අසර අවසන් කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතුවක් වෙනවා එනිසා අපි සඳහා අතිශයින්ම උත්සාහවන්ත වෙන්නට ඕනේ දැන් මේ සිදුවීම නිසා විශාල පිරිසක් ධර්මයට යොමු වුණා. මේ සුනාමි විපත්තියෙන් පීඩිතපත් වූ සංවේගයටපත් වූ විශාල පිරිසක් ධර්මයට යොමු වුණා. සීල් නොරකින අය සීල් රකින්න පටන් ගත්තා. ඒ වගේම භාවනා නොකරන අය භාවනා කරන්න පටන් ගත්තා. ඒවා දියුණු කරගන්න උත්සාහවන්ත වුණා. ඒ මොකද මේ තරම් විපත්ති තවත් ඉදිරියට එන නිසායි. සැබවින්ම ඊළඟට වර්ෂයක් පිරෙන දවසේදීද සුනාමියක් එනවා කියන ආරංචියට විශේෂයෙන් මුළු දකුණු ලංකාවේම පිරිත් දේශනා නොයෙක් පින්කම් ආරම්භ කළා. පුදුමේ කියන්නේ ඒ පිරිත් දේශනාදී හේතු කොටගෙන සුනාමි රැල්ල ලංකාවට ඒ වාරේ ආවේ නැහැ ඈත රටකට ගියා. මෙන්න මේක නිසා හොඳින් පැහැදිලි වෙනවා අපි ධර්මයේ හැසිරෙනකොට අපට ආරක්ෂාව ලැබෙන හැටි. එනිසා ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන බුද්ධ වචනය අපි මැනවින් පිළිගන්නා බැවින් පුළුවන් තරම් උසස් සම්දමෙන් අපි ධර්මයේ හැසිරෙන්න අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ නිසා දැන් අපි මේ මොහොතේදී එම සුනාමි විපත්තියෙන් විපතටපත් වූ පින්වත් විශාල පිරිසකට පින් පැමිණවීම පිණිසයි මේ අද මේ ධර්ම දේශනයේ ඒ සඳහා දැන් මේ සෑම දිනාම මෙතන රැස් වුණා වූද ශ්‍රී ලංකාවේ මීට සවන් දෙන්නා වූද සුනාම විපත්තියෙන් සංවේග ප්‍රාප්ත වූ විශාල පිරිසක් ඉන්න බැවින් ඒ හැමදෙනාම එක්චිත් මේ පුණ්‍යානුමෝදනයේ සවන් දෙන්න ඕනේ. විශේෂයෙන් ඒ දවසේ තවත් බලගත්තු ලංකාවටම විශාල පාඩුවක් වුණා. ඒ කියන්නේ පෝజ్య මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ කාවහරියේදී මුහුදට යට වුණා. උන්වහන්සේ ආගිය අතක්වත් අද දක්වා නැහැ. ඉතින් උන්වහන්සේටත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදක කරන්න ඕන. උන්වහන්සේ ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම ධර්මානුශාසනා කරමින් විශාල ධර්ම ශාස්ත්‍රීය සේවයක් සිදු කළ මහා උත්තමයෙක් උන්වහන්සේට මේ කුසල් බෙලින් සසර වසන තුන එවැනි ඉපතක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර උන්වහන්සේ පැතු බෝධියකින් අමාම නිවන් සුවත් වේවා කියලා අපි ගෞරවයෙන් පින් පමුණුවමු. එවාගේම සුනාමි ව්‍යසනයෙන් අතුරුදාන් වූ සාංචින්තක හා චානක ප්‍රියලාල් පුතුන් දෙදෙනාටද එදින මියගිය හා අතුරුදහන් වූ සීළු දෙනාටද පර්ලව සපත් වීරපාණේ ඉක්ගොඩ ගෙදර විසූ හේවගේ මහතාටත් එම මහත්මියටත් කිරින්දේ මහමූකලාණේ විසූ අන්ද්‍රස් මහතාටත් එම මහත්මිය හා පර්ලව සපත් සීළු ඥාතීන්ද පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ නුගේගොඩ මිරියානේ පදිංචි ඒ වගේ මුදලාලි මහතා සහ එම මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනා සහභාගී වෙනවා. ඒ නම් සිහිපත් කළා වූ සිළු ඥාතීන් මේ කුසල් බැලෙන් සසර වසනතුරු සුගති සම්පත් සිද්ධ වී ව්‍යසනයන්ගෙන් තොරව පාරමී පුරා පැතු බෝධි වලින් අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි කරුණාවෙන් පින් පමුණුවනවා. එවාගෙම තංගල්ලේ මියුරියල් අබේවර්ධන මහත්මිය ඇතුළු සිළු දෙනා විසින් දෙසැම්බර් මාසය කියන්නේ 2004 දෙසැම්බර මාස 26 වෙනිදා අද වනි දවසක සුනාමිය රැල්ලට අසුව නැසී ගිය තංගල්ලේ විශ්‍රාමලත් විදුහල්පති කලාභූෂණ රණී අමරදාස මහතාණන්ට නැසී ගිය මිනිබිරිය චන්දිම චන්දිමාලීට එසේම එම නිවේශයේදී මිය ගිය සියලු දෙනාටත් පින් අනුමෝදන් කරනු පිණිස මේ ධර්ම දේශනාවට ආරාධනා කොට පැවැත්වුවා තවත් දායකත්වයේ දරනවා හොල්ලම්බුව වත්ත මීපේ හබරාදුව WG පුණ්‍යලතා මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනා විසින් අරමුණ අද දවස ඒ කියන්නේ 86 වෙනි වර්ෂයේ ජන්මදිනය සිහිපත් කරන KD වික්‍රමරත්න දයාබර මෑණියන්ට නිරෝගී සුවය සමග දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද කිරීම එමෙම මීට වසර 20කට පෙර නැසී ගිය WGS එප් සේපාල දයාබර පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම හා රණේරුවන්ට සහ මියගේ සීලම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ සෑම දිනාටත් මේ කුසලානුභාවයෙන් භවයක් පාසා සුගති සම්ප්‍රසිද්ධ වේ පැතු උතුම් බෝධියකින් අමා මහ නිවන් සුවත් වේවා කියා අපේ කරුණාවෙන් පින් දෙනවා අද ධර්ම දේශනාවේ තවත් දායකත්වයක් ලබා ගන්නවා කරවත මංකඩපාරේ වැවේ කැලේ වත්තේ නෝමා සුමනපාල මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනා විසින් බණ්ඩාරගම රේරුකාණේ විසූ මීට වසර 15කට පෙර නැසී ගිය ආර්.ඒ. වෙට්ටම් පෙරුම දයාබර පියාණන්ට මෙම පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර වෙට්ටම් පෙරුම දයාබර මෑණියන්ට හා කේජී සුමනපාල දයාබර ස්වයං පුත්‍රයාණන්ට තෙරුවන් බැලෙන්ස් නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා නොමා සුමනපාල මාත්මිය ඇතුළු දූ දරුවන් විසින් ඒ සෑම දෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා ਸਰව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා කියා අපි මෛත්‍රී කරනවා. එවාගේම සුනාමි ව්‍යසනයෙන් මිය ගියේ දෙවනි ලක්නා පරිණවිතාන දියණිය පසන් ලෝචන පරිණවිතාන පුතුණුවන් එච්.කේ. ඉන්ද්‍රානි මහත්මිය තිලංකා චතුරානි මුණසිංහ දියණිය යසින්දු භාෂිත මුණසිංහ පුතුණුවන් ගණකරාජිත පරිණවිතාරණ පුතුණුවන් ඇතුළු සුනාමි ව්‍යසනයෙන් මිය ගියේ සියලුම දෙනාට මේ කුසලයේ අනුමෝදන් කරනවා ඒ සෑම දෙනාට සසර වසනාතුරු මෙවැනි විපතකටපත් නොවේ භවයක් පාසා හොඳ සුගති භූමිවල සරිසරමින් දාන ආදී දසපාරමී පුරා ඊ타ම සුවසේ සසර කතරින් එතර වේ ලැබෙන සාන්ත අමා මහ නිවන් සුවත් වේවා කියන මේ ප්‍රාර්ථනාව එනිසා දැන් මෙතන සහභාගී වන්නා වූද ශ්‍රී ලංකාද්වීපයේ මේ තුන් දහම් දේශනෙට සවන් දෙමින් මිය ගියාට පින් පමුණුවන්නේ සෝදානම්ව සිටින්නා වූ දෙනෝ දහසක් දෙනාද මා සමග ගාථාව කියා ඥාතීන්ද පැන් වඩා පින් අනුමෝදන් කරමු. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ පිං නෑයන්ට අත් වේවා නෑයෝ සසර දුකින් අත මිදී දෙලව ජයගෙන අමාමා නිවන් සුව ලබත්වා දේව ආරාධනයේ කොට ඇති බැවින් දෙවියන්ට පින් දීම කළ යුතුයි ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදා එත්තාවතාචේ අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සන්දාය සීලං රක්칸තු සම්බදා භාවනා විරතන්තු ගච්ඡන්තු දේවතාගතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ තු යාව නිබ්බානපත්තියා සීලයක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඥාතීන් දා දෙවියන් සෑත ලෝකයාට පින් දීමෙන් අත් වූ කුසලානිසංස බලයෙන් පින්වත් සෑම දෙනාට මෙලව ආයුර ආරෝග්‍ය සැපත සාම්පරායක ස්වර්ග සම්පත් දෙලව සුභසිත සැලසී පැතු උතුම් බෝධියකින් අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා අපි මෛත්‍රියෙන් පින් පමුණුවනවා